දුවා දරුවන්ගෙන් විනිදගෙන් දීපල ඉඩකඩම් වලින් බැහැර වෙච්ච මේවා පැත්තකට දාපු කෙනෙක් නෙමෙයි පිළිතුරු. ඒකාන්තයක් පිළිතුරු. Taman දක්ෂ වෙන්න ඕනේ. මේ ගමන මේ ධර්ම මාර්ගයේ සෝවාන් මාර්ගය තුල ගමන් කරන කෙනා හොඳ පෞරුෂත්වයක් තියෙන ඉදිරිගාමී දැක්මක් තියෙන කෙනෙක් වෙන්න එයා පරාජිත ජීවිතයක් නෙමෙයි. එයා දරුවාට වෙන්න තියෙන යුතුයකම් වගකීම් අපුරට ඉටු කරන කෙනෙක්. එයා ස්වාමි පුරුෂ විනිදට වෙන්න කියන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරන කෙනෙක්. එයා අම්මා තාත්තාට වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරන කෙනෙක්. එයා ශාසනය උදෙසා වෙන්න තියෙන යුතුයකම් වගකීම් අකුරට ඉටු කරන කෙනෙක්. එයා දක්ෂයි පින්වතුනි දරුවා තුලින් කුසලයක් අතු කරගන්න. දරුවා සතුටින් කියලා දරුවා තුලින් කුසලයක් අතු කරගන්න එයා දක්ෂයි. විනිද සතුටින් කියලා විනිද තුලින් කුසලයක් අතු කරගන්න එයා දක්ෂයි. සාම්පුරුෂයා සතුටින් ගියා සාම්පුරුෂයා තුලින් කුසලයක් මතු කරගන්න යා දක්ෂයි. අම්මා තාත්තා සතුටින් කියලා අම්මා තාත්තා තුලින් කුසලයක් මතු කරගන්න දක්ෂයි. ගමේ පන්සලේ සාමීන් වහන්සේ සතුටින් කියලා සාමීන් වහන්සේ තුලින් කුසලයක් මතු කරගන්න යා දක්ෂයි. එහෙම නැතුව මේ මාර්ගය තුල ගමන් කරන කෙනා මේ අන්තවාදී පැත්තකට යන කෙනෙක් නෙමෙයි දුකයි දුකයි කියලා මේවයින් මග හැරලා පලා යන කෙනෙක් නෙමෙයි පිටු. මේ යුතුයකම් අකුරට ඉටු කරමින් තමන්ගේ වගකීම් අකුරට ඉටු කරමින් මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාව හීන කරගන්නින් යන කෙනෙක් කියන්නේ. මොකද ධර්මා තුල නෙමෙයි තෘෂ්ණාව තියෙන පිටුනේ. බිරිඳ තුල සාම්පෘෂ්‍යා තුල නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ. කාර්යක තුල gedara තුල නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ. දරුවා දරුවාගේ ස්වභාවයෙන් ඉන්නවා. බිරිඳ බිරිඳගේ ස්වභාවයෙන් ඉන්නවා. කාර්යක කාර්යකයේ ස්වභාවයෙන් තියෙනවා. gedara gedara ස්වභාවයෙන් තියෙනවා. මේවා කෙරේ ඔබ තුලයි ඔබ තෘෂ්ණාව ඇති කරගෙන තියෙන්නේ. තෘෂ්ණාවයි ප්‍රශ්නේ තියෙන පින්නතුනි. දුක කියන එකම කාරණයෙන් ලෝකයේ තුල අපි බැඳලා තියෙන්නේ තෘෂ්ණාව කියන එකම කාරණය විසින්මයි. එහෙනම් තෘෂ්ණාව කියන්නේ කාර්යක තුලවත්, දරුවා තුලවත්, විවිධ තුලවත්, සාම්පෘෂ්‍යයා තුලවත් නෙමෙයි. ඒ රූපයන් කෙරේ තමා තුලයි තමා තෘෂ්ණාව ඇති කරගන්න. ඒ නිසා මේ මාර්ගය තුල ගමන් කරන කෙනා දරුවාව රැකබලමින් පෝෂණය කරමින් මේ සෑම දෙයක්ම යුතුයකම් වගකීම් ඉටු කරමින් ඒවා කෙරේ තමා තුළ ඇති කරගන්නා වූ තෘෂ්ණාව විදර්ශනා නුවණින් දැකලා හීන කරගන්න කෙනෙක් වෙනතුයි. එතනයි මේ මාර්ගයේ ශක්තිමත් බව. ඒකයි සෝවාන් මාර්ගය තුල ගමන් කරන කෙනා හොඳ පෞෂ්‍යවත්. හොඳ ඉදිරි දැක්මක් තියෙන හැම යෝගෙම ආදරය දිනාගත් කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුව පින්නතුනේ මේ රූපය විදර්ශනා නුවණින් දකින්න. මොකද මේ රූපය නිසා අපි සංසාරයේ බින්දා වූ දුක්ඛන්දරාවන් නුවණින් දකින්න. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අහිමි කරපු මේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව විදර්ශනා නුවණින් දක්මී හීන කර ගන්න පින්තුනේ.